එක්සත් ජාතික පක්ෂයේ විදිහට අති බහුතරයක් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගෙන අපි බහුතර ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම හදනවා. අපි මේ මැතිවරණයේදී බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි, එක්සත් ජනතා නිදහස් සන්ධානය නෙවෙයි. එතුමා වෙනුවෙන් මේ රටේ ගහපු හැම පෝස්ටරයක්ම ගැහුවේ අපේ UNP කාරේ. එතුමා වෙනුවෙන් ගේකට බෙදපු හැම පත්‍රිකාවක්ම බෙදුවේ අපේ UNP කාරේ. එතුමා වෙනුවෙන් ලංකාවේ කුමන හෝ ඡන්දපලක නියෝජිත නියෝජිතයෙක් හිටියනම් ඒ හැම නියෝජිතයම අපේ UNP කාර්යයේ ඒක නිසා අපි මේ මැතිවරණයේදී බලාපොරොත්තු වෙන එකම දෙය තමයි අතිගරු ජනාධිපතිතුමා ස්වාධීනව අපක්ෂපාතීව සාධාරණ මැතිවරණයක් පවත්වයි කියන එක.